ශ්‍රී රංග මඩල. කැට්ලින් ජයවර්ධන රචනා කරන නාට්‍යයක්. රංගපෑම් හිනේරියන් පෙරේරා, ලාල් සරත් කුමාර, නීලිකා මත්තුම, ගයන් පිටාන, යසිරු සත්සර. නාද සංකලනය මලින්ද දේශප්‍රිය. ගුවන් විදුලි රංග මඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. අනුන්ගේ ලේ මට මට තේරෙන්නේ නෑ අනුහස් මට මේ අහවල් දෙයක් වෙලාද කියලා. <coughs> හා? ඇයි? මට මොකද වෙලා තියෙන්නේ? හ්ම්? <laughs> මොකෝ මේ මේ කන්තෝරුවේ මගේ ඩියුටි එක පැහැර ඇරලා තියනවද මං <sighs> කන්තෝරු කතාවක් නෙවෙයි. ඔබ මම දැන් මහා නරුමෙක් කියලා. ඕපපාතිකෙක් වගේ නෙමෙයි දැන් කතා කරන්නේ. ජීවන් අපි හැමෝම උපපාතිකයෝ තමයි. <laughs> ඒ දැන් මොකද්ද මගෙන් උඹට පේන්න තියෙන දැන් උඹ ඉස්සර වගේ නෑ. හ්ම්. <laughs> ඒ කාලෙදී උඹ උඹේ රුහුණු සම්භවය ගැන එතනින් ගියාම අපි දකුණේ කොල්ල කියන එක ගැන කොච්චර උදාහරණෙන් කතා කළාද? හ්ම්. ඔව් ඔව්. ඉතින් ඒ ඉස්සර ඇයි ඉතින් ඇයි දැන් මේ රටේ ඉතිහාසය වෙනස් වෙලාද? හා? නෑ. මගේ ඉතිහාසය වෙනස් වුනේ. විකාර දකුණේ මිනිස්සුන්ගේ දස්කම් විස්කම් ගැන කාලයක් උඹ යාළුවොත් එක්ක තර්ක විතර්ක කරේ. ඓතිහාසික සාධක මේ හරි ලස්සනට ඉදිරිපත් කරන ගමන් හා මාත් ඉතින් උඹට සයිඩ් සපෝට් එකක් දුන්නා නේද මා දකුණේ කෙක් වෙච්ච හින්දා හ්ම්. එතෙන් ඉතින් කියන්නේ <laughs> බලපන් පෙරේදා රණතුංග බොස්ගේ ගෙට්ටුගේ දෙකේදී අර අර කොළඹ කාක්කු ටික කටකොන්න බීගෙන දකුණේ උන් පොල් බූරුවයි කියලා කියනකොට උඹ උන් නෙමෙයි නිදාගෙන වගේනේ හා ඇයි <sighs> දැන් මගේ ඇදහිලි විශ්වාස පද්ධති එහෙම පිටින්ම කඩා වැටිලා ජීවන් ඒ ඔක්කොම නාය ගිහින් <laughs> උඹේ විශ්වාසෙ බින්දේ වෙන කවුරුවත් නෙවෙයි අනුපස්. උඹේම ගෑණිනේ වෙරෝනිකානේ. <laughs> ඒ ගෑණි චන්දනයත් එක්ක මක බෑ වෙනකොට දුමින්ද පුතාට අවුරුදු 4ක්වත් වුණාද? 4ක්වත් වුණාද? ඈ? <laughs> දරුවට ආදරයක් කරුණාවක් තිබුණා නම් ඔය මේ වෙරෝනිකා පුතාට ආදරේ නැහැයි කියන බොරුව පිළිගන්න නම් මං ලෑස්ති නෑ ජීවන. <laughs> එගනි මොනතරම් අසංස්කෘතික වුණත් අශික්ෂිත වුණත් දරුවට ආදරය කළා. මේ මතකනේ මතකනේ එදා ධනුෂ්කගේ වෙඩින් එකේදී උඹත් ඉස්සරහා එයා මොනවද කිව්වේ? අනුහස් මම ඔයාගෙන් බොහෝම නිහතමානී විදිහට යතහත් පහත් බැගෑ පත්තයි මේ ඉල්ලන්නේ. පදන්නවනේ. මං කවදාවත් කාටවත් මෙහෙම බැගෑ පත්ලා නැහැ කියන එකත් <laughs> මොකද්ද වෙනුනිකා ඔයාට අනුහස්කෙන් ඉල්ලන්න තවත් ඉතුරු වෙලා තියෙන්නේ ආ කියන්න අනුහස් කියන්නකෝ මම මේ කියන්නේ ඔයාට කරුණා කරලා මට මගේ දරුවා දෙන්න ඒ පුදුම කතාවක් නෙවෙයි රුනික ඒක දරුවා ඔයාගේ විතරක් ඉන්නේ කොහොමද ආ ආ ඔයාගේ අනුහස්ගේ දෙන්නගෙම දරුවා වෙනුවෙන් ඔයා තනි අයිතියක් ප්‍රකාශ කරන්න ගත්තාම අනුහස් අනුහස් ඔයා මොකද කියන්නේ දරුවා මට දෙන්න ඔයා මට දරුවා ගැන ඔච්චර ආදර කැක්කුමක් තිබුණා නම් ඇයි තවුසේ දරුවව දාලා ගියේ හා ජීවන් මේක ඔයාට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි නේද ඇයි ඇයි ඇයි මට අදාළ නැත්තේ අනුමස් කියන්නේ මගේ හොඳම යාළුවා. අනිත් එක පොඩි දවසේ ඉඳන් අපි සෙල්ලම් කළේ එකට. ගාල්ල ඉස්කෝලේට අපි දෙන්නම ගියේ අවුරුදු 6 ඉඳන්. ඒ විතරක් නෙවෙයි කැම්පස් සිලෙක්ට් වෙනකම් අපි දෙන්න. ජීවන් කියන්න ඕනේ දේවල් ඔක්කොම මං අනුහස්ට කියලායි කියන්නේ. මම මේ අන්තිම පාර්ට්ටයි කියන්නේ. අපි ඒ කිව්වේ අනුහසුයි මායි ඔක්කොම දේවල් කතා කරගෙන ඉවරයි. ඒවා මේ වෙන මිනිස්සු ඉස්සරහ පිට රිපීට් කරන්න මං සූදානම් නැහැ. අනුහස් අන්න ඒක විතරක් මතක තියාගන්න ඕන. අම්මපා අනුහස් එදා මං ඉවසගෙන උන්නේ පුදුම අමාරුවකින්. උස්සලා උස්සලා ගහන්නයි මට හිතෙන්නේ පොළවේ. වැරදි කළා මදිවට පත්තිනි අම්මා වගේ තා පාරතු කතා කියන්න එනකොට කොහොමද මං මේ ප්‍රශ්නේදී මට කරන්න ඉතුරු වෙලා තිබුණේ දෙකෙන් එකයි ජීවන එක්කෝ මං වෙරෝනිකාට සමාව දීලා එයාව අත්හරින්න ඕනේ. නැත්තම් මං ඒ ගෑණිට පිහියෙන් ඇනලා මරා දාන්න ඕනේ. <laughs> ඒ ගෑනියෝ විතරක් නෙවෙයි අනුහස්. චන්දනයවත් මරලා පස්ස බලන්නේ උඹ නියම පිරිමියෙක් වුණා. <laughs> නියම පිරිමිකම පෙන්න ගන්න පුළුවන් වෙන්නේ මිනිමරලද ජීවන්. ඇයි? <laughs> මරන්නේ මේ පාර යන මිනිස්සුන්ද? කනේ මේ මන් දන්නවා ජීවන්. මට තේරෙනවා මට වැරදුණු බව. ඒත් ඒත් මොකද? මොකද උඹ ඒත් ඒත් ගන්න? ඈ? මොඩලින් කරන නයිට් ක්ලබ් යන පෙනුමට ගිනි කිකිලි වගේ ඉන්න පින්නර වගේ ඇවිලෙන ගෑණියෙක් දිහා දුරින් ඉඳලා බලලා සන්තෝෂ වෙනවා මිස එහෙම ගෑණියෙක් සහයට ගන්න මෝඩයා කවුද බං ඈ මේ පදනම උඹේ විශ්වාසය උඹේ අනන්‍යතාවය මේ එව්ව එව්ව එහෙම් පිටින්ම සුන්නත් දූලි උනේ අනන්‍යතාවය එහෙම එකක් ඇත්තටම තියනෝද ජීවන් මේ අපිට කාලවරෙන්කෝ මොකද්ද බං ඔබට මේ හැබෑවටම වෙලා තියෙන්නේ ඈ මිනිස්සුන්ගේ මුල් ගැන පදනම් ගැන ලේ ගැන කෙස් පැලෙන්න තර්ක ගෙනාපු උඹ අන්න අන්න ඒ ඒ ඒ ලේවල බලපෑම මොකද්ද? එහෙම එකක් තියෙනවද? මේ ඒ ගැන ඒ ගැන මට හරියටම ඒත්තු ගැන්නුවේ මගේ පුංචි පුතා මිසක් වෙරෝනිකා නෙවෙයි ජීවන්. මොනවා? අර අර කිරිසප්පේ? මේ මේ ඒක ඒක මම උඹට පස්සේ දවසට කියන්නම්. මේ කන්තෝරුව ඒකට සුදුසු නෑ. අනේ වන්දම මට නම් දැන් බෝ පේන්නේ හරියටම කිව්වොත් මේ මේ <laughs> අර පත්තු වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දමක්? ඔව්. ඉටිපන්දම හතර පැත්තෙන්ම වැගිරිලා වැගිරිලා දිය වෙලා ගිහින් අන්තිමේදී ෂර් වෙනවා. චුත වෙනවා. උඹත් ඒ වගේම. හරි. අපි හැමෝටම වෙන්නේ ඒක නෙවෙයිද? මේ මේ අපි හැමෝගෙම ඉරණම කැකිලා තියෙන්නේ ඉරණමට අභියෝග කරන්න ඕනේ කියලානේ ඉස්සරුඹ කිව්වේ. හා දැන් ඉතින් උඹ අර බොරුකාර වංචාකාර ගෑණියෙකුගේ මුසාවාදවලට දැපෙන වැටිලා නේ නේ මේ පොඩ්ඩක් පොඩ්ඩක් හිටපන් ජීව <laughs> මොනවා වුණත් මට උඹට කියන්න තියෙනවා එක ඇත්තක් හා ඇත්තක් ඔව් වෙරෝනිකා වැරදි ඉන් තේරුවෙන්ම වැරදි ඒත් තුන්වෙනි සිල්පදේ කැඩුවට හතරවෙනි සිල්පදේ රැකගන්න එයා හුඟා දුරට උත්සාහ කළා මේ මන් දන්න විදියට. මේ ඒ කිව්වේ එයා බොරු කිව්වේ අඩුවෙන් කියන එකද? ඔව්. එයා හුඟා දුරට උත්සාහ කළේ ඇත්ත කියන්නේ. වෙරෝනිකා වැරදි කළා වුණා. අවංකවම කිව්වොත් අනුහස් මට ඔයා ගැන කනගාටුයි. ඒ ඒ අනුකම්පාව වෙනුවෙන් මට මගේ ජීවිතේ නාස්ති කරගන්න බෑ. දෙයනි දෙයනි මොනවද මේ ඔයා කියන්නේ? ඈ කොහොමද කොහොමද ඔයාට ඔහොම කියන්න පුළුවන් උනේ <laughs> ඕන්න ඕකම තමයි ඔයාගේ මගේ තියෙන වෙනස ඔයා ඔයාගේ අවංක හැඟීම් වහගෙන තද කරගෙන ශිෂ්ටාචාරෙත් එක්ක ගල් ගහිලා පිළිමයක් වගේ නිශ්ශබ්දව ඉන්නවා මං මම මගේ හැම දෙයක්ම හුස්ම වගේ එළියට දානවා. කැත විදිහට කිව්වොත් අනවස් හරියට බල්ලා වමනේ කළා වගේ. හොඳයි. හොඳයි. මට කියන්න එහෙමනම් මොකක්ද පං කරලා තියෙන වැරද්ද? කිසි වරදක් නැහැ. නෑ <coughs> ඉතින් ඉතින් දෙයනේ එහෙමනම් <coughs> මෙතන තියෙන අනුහස් හරි වැරදි පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ගැළපීම් නොගැළපීම් පිළිබඳ ප්‍රශ්නයක්. <coughs> කසාද බඳින්න කලින් අවුරුදු දෙකකටත් වැඩිය ආශ්‍රය කරද්දී ඔයාට ඔය කියන ගැළපීම් අඳුරගන්න <laughs> ඒක වෙන්න බැරි දෙයක් අනුහස්. ඒක වෙන්න බැරි දෙයක්. වෙන්න බැරි දෙයක් කිව්වේ? විවාහයට කලින් කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කාලෙදි කිසිම ආදරවන්තයෙකුට මොනම විදියකින්වත් අනිකගේ ගැළපීම් අඳුරගන්න බෑ. <laughs> ඒක ඒක යකාගේ කතාවක් නේ. කොහොමද එහෙම වෙන්නේ? ආදරවන්තයෝ හැමදාමත් කරන්නේ රඟපෑම. තමන්ගේ තියෙන වැරදි හංග ගන්න නැති හොඳ පෙන්න ගන්න සීරුවෙන් රඟපෑමක් කරන කට්ටියකට තමයි ආදරවන්තයෝ කියන්නේ. <laughs> ඒ ඒ වෙස් මුහුණු වෙස් තට්ටු සලුපිලි එකින් එක ගැළවිලා ගිහින් එකිනෙකාගේ හැබෑ නිර්වත निराවරණය වෙන්නේ කසාද බැන්දට පස්සේ ඒක ඒක මහ පුදුම කතාවක් නේ ඈ කසාද බැඳලා දරුවෙකුත් හම්බ වෙනකම්ම ඔය ගානදී අඳුනගන්න මේ මන් දැන් සරයකු කිව්වා අනුහස් මේ වාහනයට ප්‍රශ්න මතු කරලා තියෙන්නේ බැරදි නෙවෙයි නොගැලපෙන් කියලා. ඔයාගේ සංස්කෘතිය ඔයාගේ සભ્યත්වය මගේ සංස්කෘතික ජීවිතයේ ඔයාට yaadෙන්න බැරි වුණත් විවාහය කියන්නේ විවාහය කියන්නේ විවාහයක් හැටියට පවත්ව ගන්න මිසක් ඒක බන්ධනය කරගන්න මට බෑ අනුහස්. ඔයාගේ යාළුවෝ කියනවා වගේ මම ෆාස්ට් නම්බර එකක් තමයි. ඉතින් මට ටිකක් ඉක්මන් ගමනක් යන්න ඕනේ. හැරි හැරි බල බලා ආර්යා කියන්නේ මොකද්ද මෙයා කියන්නේ මොනවද කියලා හිත හිතා හොය හොයා පමා වෙන්න මට වෙලාවක් නැහැ. ඒ නිසා මේ ඇත්ත මම ඔයාට කෙලින් කියන්න ඕනේ. මොකද්ද ඔයාගේ ඇත්ත? මමින් වෙන් වෙලා ඔයා වෙන මේ මොකටද බොරු කියන්නේ? මං අත්ත කතාරින්නේ වෙන අත්තක් අල්ලගත්තට පස්සේ නැත්තම් ඉතින් වැටිලා මැරෙනවනේ. ඒ කියන්නේ ඒ කියන්නේ ඔයා එතකොට මේ හරි. ඔයා හිතුවා හරි. හරියටම හරි. චන්දන ළඟට තමයි මං යන්නේ. හැබැයි එකක් මට මට මගේ දරුවා ඕනේ. ඔව් ඒ දරුවා තමයි මගේ පණ. දරුවා දෙන්න? දරුවා දෙන්න නෙමෙයි. උණ්ඩයක් බස්සන්නයි තිබුණේ. උඹ විනාශ කරලා උඹට බ්‍රේන් වොෂ් එකක් දීලා උඹේ ඩෙන්ටිටි නැති කරලා මං ආයෙත් කියනවා ඒක නැති කලේ වෙරෝනිකා නෙවෙයි ජීවන්. ඒ මහා විපර්යාසයට මුල පිරුවේ මගේ පුංචි පුතා මොකක් මේ මේක හරියන්නේ නැහැ හෙට වරෙන් ක්ලබ් එකට හරි ක්ලබ් එකේදී හම්බ වෙලා අපි කතා කරමු දැන් ලන්ච් ටයිම් එකනේ අපි යමු දැන් කැන්ටිමට නැත්තම් එහෙම මේ කෑම ඔක්කොම ඉවර වෙයි ජීවන් මේ පිට ඇත්ත හංගගෙන ඉන්න මොන තරම්නම් උත්සාහ කළයි කියලාද ඉතින් කොහෙද කොහෙද දෙකම් කරචලෙන් බේරෙන්න බැරුව තමයි මේ හරි හරි කියපන්කෝ ඉතින් දැන්වත් පහුගිය මාසේ 27 වෙනිදා තමයි ජීවන් ඇත්තටම මං මැරිලා උපන්නේ ඇයි ඇයි වෙරෝනිකා කකාණියක් මාව හම්බ වෙන්න ආවේ එදා මෙතෙන්දී මේ ක්ලබ් එකේදීම තමයි අපි මුණ ගැහුනේ. අන්න අද සෙටි එකේ වාඩි වෙලා මගේ මූණ බලාගෙන තමයි එයා මට කිව්වේ ඒ භයානක රහස. මතයි මන් දන්නවා නෝහස් මේක කිව්ව ගමන් ඔයා එහෙම පිටින්ම නොකවුට් වෙන බව. ඒක කරන්න දෙයක් නැහැ. <laughs> දැන් ඉතින් මේක නොකිය බෑ. මොකද්ද? <laughs> චූටි පුතාගේ ඇත්තම තාත්තා. ඔයා හිතන් ඉන්නේ. ඔයා කේතද? <laughs> වැරදීමක් අනුහස්. සතුටෙන්ම දන්නවා චන්දන තමයි පුතාගේ බොරු කියන්න එපා ගෑණියේ බොරු කියන්න එපා ඉස්සු ගෑණි බොරුවක් නේද කිසි මේ මේ දරුවගේ අයිතිය පවරගන්න නේද ඒ ගෑණි ඒ විදිහට මමත් උහුම හිතන්න උත්සාහ කළා ජීවන මගේ හිත දහ අතේ දිව්වා. මං හැමදේ හැමදේම උඩු යටි කුරු කර කර ඒ පැත්ත මේ පැත්ත පෙරල පෙරල කල්පනා කළා. ඒත් ඒත් මට මගේ ඇස් දෙක අදහන්න සිද්ධ වුණා. ඇස් දෙක? ඔව්. චූටි පුතාගේ ඇස් ඒ තොල් ඒ උල් නිකට ඉවයිටි ඡන්දනය තමයි ඔබ ඔබ ඡන්දනයව දැකලා නෑනේ උගේ මූණෙම පුංචි අච්චුවක් තමයි ඒ එහෙමද ඔව් එහෙනම් එහෙනම් ඉතින් ධර්මව දීලා නිදහස් වෙන එකනේ ඔබට කරන්න තියෙන්නේ. නිදහස් වෙන්න තමයි මට තෝන උනේ ජීවන්. ඒ කොහොමද? කොහොමද? මේ බන්ධන වලින් මිදෙනවයි කියන එක ලේසි නෑ ජීවන්. එදා මං ගෙදර ගියේ පන්දම අතතරම් පරල වෙච්ච කට්ටඩියෙක් වගේ. මං මං මං ගෙට ගොඩ වෙනකොටම පුතා ඉස්සරහා තාත්තා තාත්තා නෑ තාත්තා නෙවෙයි තාත්තෙක් නෑ මෙහෙ තාත්තේ ඔව් යම් දැම්ම මෙයා දැම්ම මම තාත්තා මුණ ගැසන්න තාත්තේ ඉතින් දැස්චි වෙනව යන්න තාත්තේ ගෙහින් කලිසමක් දාගන්නවා. සැරයක් කිව්ව නේද? ඈ? දුන්නා ඉතින්. දුන්නා. අම්මපා දෙයියන් පජීවන් ඒ මොහොත ඒ සින්නක මට මට මරණ මංචකේතිත් නැවිලා පෙනේ කොල්ලගේ මූණ බෙරි වුණා යටි තුල කන පිට පෙරළුණා. කන්දක රතු වුණා. කොල්ලා ලන්නන්නතර උනා වගේ බෙරිහන් දීලා අඬන්න ගන්නකොට පව් වනුවස් මට මටත් කඳුළු ආවද මට ඔක්කොම පව් පින් අමතක වුණා. හරියට පිස්සු හැදුනා වගේ. මිනිස්සු දරුවන්ටත් වසපෝලත් තමනුත් වසබොන්නේ කොහොමද කියන එක මට හිතා ගන්න පුළුවන් උනේ එදා තමයි ජීවන්. ඔව් එදා මං මං හිත දැඩි කරගෙන පිස්සුවෙන් වගේ දරුවවත් උස්සන්ගියේ චන්දනගේ කන්තෝරුවට. මිනිහා බය බිරාන්ත වෙලා මන් දිහා බලා වුණා. ඇයි මොකද දැන් මොකද ප්‍රශ්නේ ප්‍රශ්නේ ප්‍රශ්නේ ඉවරයි ඉවරයි මං ආවේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න තමුසේ මේ දරුවව බාර ගන්නවා මේ ආයි ආයි උසාවියන්න ඕනේ මේක ඔෆිස් එකක් අයිසේ අනික වෙරෝනිකා ඉන්නකොට මිසක් මෙහෙම ගහින් ගෙඩියෙනා වගේ මේ වෙරෝනිකා මලොත් එතකොට සම්සේ මේ දරුවාගේ තාත්තා නෙවෙයිද? එහෙමද? එහෙනම් ගේනෝ මෙහට. එන්න පුතා. එන්න. මෙහට එන්න. තාත්තේ. කොත්තේනවා ඉතින්. <laughs> විශ්වාස කරපන් ජීවන ඔන්න ඔය වෙලාවේදී තමයි මට පිය විසිහිය ලැබුණේ මගේ මගේ යක්ෂාවේසේ පහුනේ තතුවා මගේ බෙල්ල බදාගෙන ඇඳුනේ ඌ කියතිය චන්දනිය කොල්ල වඩාගත්ත නෙමේ ජීවන් දැහැගත්තා වගේ ඒ වෙලාවේදී අතෝතයක් සිද්ධ වුණා. චන්දනිය වඩන්න දරුවව මං උතුරටත් පැනලා. මගේ කඳුළු වැක්කෙන මූද පිස්සුවෙන් වගේ ඉමගෙන ඉමගෙන ගියා. ආපස්සට හැරුණා. ගෙදරින් කම්බ කාර් එක ඩ්‍රයිව් කරද්දි දරුවා හිටියේ මට තුල් වෙලා. එතකොට එතකොට චන්දනය එයා මොනවද මොකෝද? මොකද? එයා කඩරුව වඩාගත් වෙලේ ඒ ඒ මූණේ ඉවියව් මං බොහොම හොඳට නිරීක්ෂණය කළා. එතන තිබුණේ සෙනෙහසක් නෙවෙයි ජීවන්. බයක් සැකක් වගේ මොකක්ද දෙයක් මේ තමන්ගේ දරුවයි කියලා හිතන්න මිනිහා දරන ආයාසය තමයි මං විනිවිද දැක්කේ. ඒ ඒකට ඒකට නෙවෙයි ජීවන් පියසෙනහස කියලා කියන්නේ. හරි හරි හරි හරි අනුවස් දැන් දැන් මට සේරම පැහැදිලි ඔක්කොම නිවාරණයි මං මං අයි කවදාවත් මේ ප්‍රශ්න අහන්නේ හරිනේ පැහැදිලිනේ එච්චරයි මේ මිනිස් සම්බන්ධතා හරිම සංකීර්ණයි ජීවනය. ගැඹුරු ආදරයක් හටගන්න පසුබිම හදන්නේ එක ලේවත් අපේ කමවත් නෙවෙයි. එහෙමනම් එහෙමනම් කොහොමද දැන් මම මම අනුන්ගේ ලේවලට ආදරය කරන්නේ? ලියන්නේ කැට්ලින් ජයවර්ධන රචනා කළ නාට්‍යයක්. රංගපෑන් අනුහස් හිලේරියන් පෙරේරා. චන්දන ලාල් සරත් කුමාර. වෙරෝනිකා නීලිකා මද්දුම. ජීවන ගයන් විතාන. පුතා යසිරු සත්සර. නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංගමණ්ඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්.